බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. රතන සූත්‍රයේ කීප වතාවක් එක දිගටම සජ්ජායනා කරන විට මුල් ආරාධනා ගාථා දෙක සහ අවසන් ගාථා තුන වරහණතික දාචින සක්‍ර දේවතාවන් විසින් කියන ලද කියලා. ඒ සෑම වතාවකම සජ්ජායනා කළ යුතුයද? එහෙමයි රතන සූත්‍රයේ හැටියටම කියනෝ නම් ඒ ગાථා ටික ඔක්කොම කියන්න ඕනේ. ඉතින් සමහර කෙනෙක් රතන සූත්‍රයම පාවිච්චි කරන්නේ නැතුව ඒකේ යම් යම් ગાථා විතරක් පාවිච්චි කරන අවස්ථා තියෙනවා විවිධ කර්ම වලට. දැන් ඔය තම කර්ණීයමත සූත්‍රය වුණත් ඒ ඒ තියෙන ગાථා හැම එකක්ම නැතුව ඒවෙන් සමහර ગાථා අරගෙන ඒවා වෙන වෙනම සජ්ජායනා කරලා ඒකෙන් යම් ශක්තියක් ගොඩනගා ගන්න විවිධ ක්‍රමෝපායන් හදාගෙන තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවකදී ඒකට අදාළ ගාත දැන් ස්වාමීන් වහන්සේලා වුණත් පිරිත් සජ්ජායනා කරනකොට දීර්ඝ පිරිතක් කියන්න බැරි අවස්ථාවල කෙටියෙන් කියනකොට රතන සූත්‍රයේ යංකින්ච විත්තං ඉදවාහුරං වා කියන ගාතාවයි ඊළඟ ගාතාවයි අන්තිම ගාතාවයි අන්තිම ගාතාව khයං විරාගම් කීනම් පුරාණං නවන්නති සම්භව එතකොට ඒ ගාතා තුන විතරක් කියලා. කියන්නේ මුල් ගාථා දෙකයි මුල් ගාථා දෙකයි අන්තිම ගාථාවයි කියලා නිම කරනවා. එතකොට ඒ සම්පූර්ණ පිරිතම කියන්නට කාල පරිච්ඡේදයක් නැති කෙටියෙන් ආශිර්වාද කරනවද මුල් ගාථා දෙකෙන් බුදු ගුණ සහ දහම් ගුණ අන්තිම ගාථාවෙන් සංඝ ගුණ කියලා නිමා කරනවා. ඉතින් ඒ විශේෂ අවස්ථාවලදී එතකොට තව සමහර අය ඒ සූත්‍රයේ වෙනස් මේ වෙනම ગાථා වෙන් කරලා අරගෙන සමහර කරුණු වලට යොදා ගන්න පුළුවන්. ඒවා විශේෂ අවස්ථා. ඉතින් අපි මේ රතන සූත්‍රයේ හැටියටම සූත්‍රයම සජ්ජායනා කරනවා නම් ඒ ગાථා 17ම අපි සජ්ජායනා කිරීම තමයි සුදුසු.